අරුණ මහත්තයා තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා YouTube එකේ. එක ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් මෙම සිහිය තිබෙන වටිනාකම සහ එහි ප්‍රභේද පිළිබඳව සහ අපි කවුරුත් බලාපොරොත්තු වෙන කෙලෙස් නැති කර ගැනීමට සිහියේ තිබෙන වටිනාකම පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. ඔව් ඒ ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කරලා තියෙනවා. බෝධිපාක්ෂික ධර්ම කතාවේ දෙවැනි ධර්මය කියන්නේ අපි බෝධිපාක්ෂික ධර්ම කතා කළේ බහුලව යෙදෙන ධර්ම වශයෙන්. එතකොට බෝධිපාක්ෂික ධර්ම 37න් වැඩිම වාර ගණනක් යෙදෙන ඒ කියන්නේ වාර 9ක්ම යෙදෙන ධර්මය තමයි වීරය. ඒ ගැන අපි මුලින් කතා කළා. ඊළඟට බෝධිපාක්ෂික ධර්ම අතර දෙවැනියට වැඩිම වාර ගණනක් යෙදෙන චෛතසිකය තමයි සතිය. ඒ කියන්නේ අවස්ථා 8ක යෙදෙනවා. එතකොට මේ සති චෛතසිකයේ අවස්ථා 8ක යෙදෙන ආකාරය අපි දීර්ඝ වශයෙන් කතා කළා බෝධිපාක්ෂික ධර්ම පැහැදිලි කිරීමේදී. එතනදී අපි සාකච්ඡා කළා ඒ ඒ සතියෙහි ගති ලක්ෂණ. ඒ කියන්නේ සතිය කියලා කියන්නේ සරණං සති සිහි කර දෙන ගතිය. ඒතර සිහි කර දීම ක්‍රම දෙකකට සිද්ධ වෙන්න පුළුවන්. උපාදානයෙන් සිද්ධ වෙන්න පුළුවන්, සිහියෙන් සිද්ධ වෙන්න පුළුවන්. උපාදානයෙන් යමක් සිහි වෙනකොට එතන පැහැදිලි වෙනස්කම් තියෙනවා. උපාදානයෙන් සිහි වෙනකොට අරමුණ භුක්ති විඳින ගතියක් තියෙනවා. සිහියෙන් සිහි කරනකොට අරමුණ භුක්ති විඳින්නේ නැහැ. උපාදානයෙන් අපට දේවල් මතක් වෙනකොට ඒකේ කිසි පාලනයක් නැහැ. අපිට මතක් කරන්න ඕනේ නැති එකම නැවත නැවත මතක් වෙන්න ගන්නවා. මොකද මතක් කරන්න ඕනේ නැහැ කියලා සිතන්නෙම අපි ඒකට ඍණාත්මක අගයක් දීලා. එතකොට ඒක නැවත නැවත මතක් වෙන්න ගන්නවා. හැබැයි සිහියෙන් අපි දේවල් සිහි කරනකොට අවශ්‍ය දේ පමණයි අනවශ්‍ය දේ අපි සිහි කරන්න යන්නේ නැහැ. අන්න ඒ වගේ උපාදානය සහ සිහිය අතර වෙනස්කම් තියෙනවා. ඒවා හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒ සිහිය දියුණු කිරීමේදී අපි මූලික වශයෙන් සතර සතිපට්ඨාන වශයෙන් ඒ සිහිය දියුණු කරන්නේ වර්තමාන ධර්ම සිහි කර දීමේ සිහිපත් කර ගැනීමේ ගුණය. කය පිළිබඳව, කය ස්වභාවයන් පිළිබඳව, වේදනාව පිළිබඳව, සිත පිළිබඳව, චෛතසික ධර්ම පිළිබඳව, නාම රූප පරමාර්ථයන් පිළිබඳව, ඒව අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ඒ ධර්ම පිළිබඳ චතුරාර්ය සත්‍ය පිළිබඳ මේ විදිහට අපේ සතර සතිපට්ඨාන වශයෙන් පුහුණු කරන්නේ මේ මොහොතේ සක්‍රියව පවතින හේතුඵල ක්‍රියාවලිය ගැනයි අපේ අවධානය යොමු ඒවා තමයි අවශ්‍ය අවශ්‍ය තැනදී අවශ්‍ය අරමුණ අවශ්‍ය කරුණ අපට සිහිපත් කරලා දෙන්නේ. හැබැයි අපි එතනදී කතා කළා සතිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දියුණු කරනකොට චිරකතම්පි චිරභාසිතම්පි සරිතානුසරිතම් බොහෝ කලකට පෙර කළ කී දේවල් සිහි කරන ගතිය. ඒතකොට දැන් සාමාන්‍යයෙන් භාවනාචාර්යවරු සමහරලාට කියා දෙනවානේ වර්තමානයේ සිත පිහිටුවා ගැනීමතර වර්තමානයේ සිත පිහිටුවා ගැනීම කියනකොටම හුඟක් දෙනාට වැරදි වැටහීමක් ඇති වෙනවා නම් අතීතයේ සිහි නොකළ යුතුයි අනාගතයේ ගැන නොසිතිය යුතුයි වගේ ආකල්පයක් ඇති ඒ එහෙම හිතන එක වැරදි. වර්තමානයේ සිත පවත්වා ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ අර සතිපට්ඨාන ගුණය. වර්තමාන ධර්ම සිහි කර දීමේ ගුණය පුරුදු කරනකොට අපි ඒකට වැඩිපුර අවධානය යොමු කරනවා. හැබැයි සතියෙහි තව ලක්ෂණයක් තමයි අපට කලින් කළ කී දේවල් සිහිපත් කරන්න පුළුවන් ගතිය. ආනන්ද හාමුදුරුවන්ට මේ ගුණය තිබුණු නිසා තමයි බුදුහාමුදුරුව අසවල් තැන මේ කාරණේ අසවලාට මෙසේ දේශනා කළා කියලා පටිගත කරපු දෙයක් නැවත මතු කරන්න වගේ සියලු ධර්මස්කන්ධයම උන්වහන්සේට මතු කරන්න පුළුවන් උනේ. ඒක එතකොට ඒක මොකක්ද උන්වහන්සේගේ සති සතියෙහි දියුණු බව. ඒ ඒ සති චෛතසිකයේ තියෙන දියුණු බව. එතකොට ආනන්ද හාමුදුරුව තමයි ඒ සතියෙන් අග්‍රස්ථානම. එතකොට ඒ එහි ඒ දෙවෙනි ගුණයත් උන්වහන්සේ මනවින් ප්‍රගුණ කරලා තිබුණා. ඊට පස්සේ ඒකේ තව ඊළඟ අත්‍යවශ්‍ය ගුණය තමයි බොජ්ජංග ගුණය. ඉන්ද්‍රිය සහ බොජ්ජංග ධර්මයන්හි නිවන සිහිපත් වෙන ගතිය. දැන් අපි අදත් කතා කළා අපි භාවනා කරනකොට යම්කිසි සුවයක් පහසුවක් දැනෙනකොට අපි නොදැනුවත්ව මේ සුවය පහසුවට ඇලෙන බැහි වෙන ඒක අපේක්ෂා කරන ගතියක් ඇති වෙනවා. ඒතර අපිට නැවත සිහිපුන් වෙන්නේ නැතිනම් මේ නිවන කියලා කියන්නේ ක්ලේශයන්ගෙන් මිදීම සහ පංචස්කන්ධයෙන් මිදීමයි. එතනටයි මම මේ යන්න උත්සාහ කරන්නේ. ඒතර පංචස්කන්ධයෙන් මිදෙන තැනකටයි යන්නේ කියන එක අපිට සිහිපත් උනේ නැතිනම් අපි අර සංස්කාරයන් කෙරෙහි අර පංචස්කන්ධය කෙරෙහි එතනදී ඇලෙනවා. ඉතින් ඒවා ගැන ඇලෙන්නේ නැතුව ක්ලේශ ප්‍රහාණය කරන්න අපට මේ නිවන සිහි කර සිහි කරන ගතිය. නිවන කියලා කියන්නේ ක්ලේශ ප්‍රහාණය සහ පංචස්කන්ධ ප්‍රහාණය. ඒක සිහි වෙන ගතිය තියෙන්න ඕන. අන්න ඒ විදිහට එක් එක් ගුණාංගවලින් අපි මේ සිහිය නැවත නැවත ප්‍රගුණ කරන්නට ඕන. අන්න එහෙම පරිපූර්ණ වුණු සතිය එහෙම නැත්නම් සිහිය තමයි අපිට විශේෂයෙන්ම සම්පජඤ්ඤය සඳහා හෙවත් ප්‍රඥාව අවදි කිරීම සඳහා උපකාර වෙනවා. මේවා පිළිබඳව දීර්ඝ කතා බහක් අපි කළා. බෝධිපාක්ෂික ධර්ම කතාවේදී අම්මමනුතුංග මහත්මයා දාලා තියෙන ඒ ලින්ක් එකෙන් සම්බන්ධ වෙලා ඒ පරණ දේශනා අහලා බලන්න. ඒවෙන් තව ගොඩාක් අපේ පහුගිය ඒවා අහලා තියෙනවා නම් නැවත අලුත් කරගන්න පුළුවන්. අහලා නැත්තම් ඒ දැනුම අපට වැදගත් වෙනවා මේ කාරණා වටහා ගන්න. එහෙමයි ස්වාමින් වහන්ස ඒ වගේම මේ YouTube එකෙන් සම්බන්ධ වෙලා ඉන්න අපි පින්වත් පිරිසට තවත් දැනුම් දෙන්න අවශ්‍යයි. දැන් මේ තියෙන ඕනෙම පිටුවක් කරපුවාම ඒ කියන්නේ අපේ මේ ධර්ම සාකච්ඡා සම්බන්ධ තියෙන අතීත පිටු ඕනෑම එකක් ඇරිහාම ඒ පිටුවල අවසාන හරියේදී මේ ලින්ක් දීලා තිනවා. ඒ කියන්නේ අර මූලික මුළු ඔක්කොම එකතු කරලා තියෙන ප්‍රධාන වෙබ් පිටුවලට යන මාවතේ ඒ වගේ පෙන්눔 කරලා දීලා තියෙනවා. එතකොට ඔය පරණ අවුරුදු ගණන් තියෙන ඒවා ඔක්කොම බලන්න පුළුවන් ඒ එක වෙබ් පිටුවකට ගිහාම. ඒ කියන්නේ ධර්ම සාකච්ඡා සෙනසුරාදා ධර්ම සාකච්ඡාව තියෙන වෙබ් පිටුව ඕනෑ එකක ඒ අවශ්‍ය ඒවා පල්ලෙහින් තියෙනවා.